දැන් එවනම් අපි සමතය පිළිබඳවත් සමාධිය පිළිබඳවත් කතා කළා. දැන් බුද්ධානුමතයට අනුව අපි ආන අප ආන සති භාවනාවයි කරන්න සෝදානම් වෙන්නේ. මේ අබුද්ධෝත්පාද කාලවල තවත් නොයෙකුත් නිමිති අරගෙන භාවනා කළා. කසින භාවනා තිබුණා පඨවි කසින ආපෝ කසින තේජෝ කසින වායෝ කසින නීල කසින පීත කසින ඔය ආදී වශයෙන් ආනාපාන සති භාවනාවක් තිබුණා. අබුද්ධෝත්පාදකාමයේ තිබුණා ඒවා. බුදුහාමුදුරුවෝ ඉදිරිපත් කරපු දේවල් නෙමෙයි ඒ කාලේ පැරණි කාලේ නම් තිබුණ සිද්ධාර්ථ කුංචි කුමාරයා ආනාපාන සති භාවනාව කරලා තමයි ආකාශයේ පලක් බඳගෙන හිටියේ නේද? එතකොට සිද්ධාර්ථ උතුමන් වහන්සේ අනික් ඍෂි වරුන් ළඟට ගිහිල්ලා මේ සමත භාවනාව හොඳ උසස් විදියට ප්‍රගුණ කළා. ඔය ආලාර කාලාම උද්දකරාම කියන තවුසන්නකට ගිහිල්ලා නේව සංඥා නා සංඥායතනයෙන් යනකම් ගියා. ගිහිල්ලා බැලුවා ඒකෙත් තියෙන ලෝක සංඥාන. නේව සංඥා නා අසංඥා සංඥාවක් ඇත්තේ නැහැ නැත්තේත් නැහැ. ඒකේ සංඥා තියෙනව නැත්නම් තියෙන පොඩ්ඩක් හරි තියෙනවා. එහෙනම් ඒකෙන් වැඩකුත් නැහැ කියලා ඒකත් අතහැරලා දාගෙන තමයි සංඥා වේදිත නිරෝධයට යන්න උන්වහන්සේ ඉගෙන ගත්තේ. අපිටත් ඒ පිළිබඳව උපදෙස් දුන්නේ. සියලුම සංඥා නිරුද්ධ කරන්න. ඉතින් අපිට සියලුම සංඥා නිරුද්ධ කරන්න එකපාර බෑ. එකපාර බෑ. සිතකින් තොරව ඉන්න බෑ මොනවා කරලවත් කාටවත්. එහෙනම් මොකද කරන්න ඕනේ? අපි එක අරමුණක් ගන්න ඕනේ. ඒ අරමුණත් ඇලීමෙන් ගැටීමෙන් තොර උපේක්ෂක අරමුණක් වෙන්න ඕනේ. ඒ තුළ බොහෝ වේලාවක් රැඳී ඉන්නවා. ඒක කරන්න පුළුවන්. ආන් ඒක තමයි ඔය කුසල භාවනා එහෙම නැත්නම් බෞද්ධ භාවනා ලෝකෝත්තර භාවනා කියලා කියන්නේ. උපේක්ෂක අරමුණක් කරගෙන ඒ තුල බොහෝ වේනාවක් නැදී ඉන්නවා. ඉතින් බුදු පියාණන් වහන්සේ අනික් ඒවා ප්‍රතික්ෂේප කළේ නැහැ. නමුත් උන්වහන්සේ අනුමත කළේ ඔය සතිපට්ඨාන සූත්‍රයේ ඒකායන නිවන් මාර්ගයේ අනුමත කළේ ආනාපාන සති භාවනාව. ඒකටත් හේතුවක් තියෙනවා මොකද ඒක තා පහසුවෙන් කරන්න පුළුවන් එකක්. අනික ඔය මැටි ගා ගන්න වමනාවක් නැහැ. නිල් පාට සායම් හොයන්න ඕන එකමක් නැහැ. පණ යන කම්ම අපිට අරමුණක් තියෙනවා. ඈ හුස්ම ඉහළ පහළ යනවා. ඒක තමන් කරන දෙයක් නෙමෙයි. කයේ ස්වභාව සිද්ධියක්. ඒ පිළිබඳවත් හොඳට මතක තියාගන්න ඕනේ. ආස්වාසය ප්‍රස්වාසය කියන්නේ මොකද්ද? කයේ ස්වභාව සිද්ධියක්. කරන දෙයක් නෙමෙයි. ඉතින් මෙන්න මේ ස්වභාව සිද්ධියට අවධානය යොමු කරගෙන බොහෝ වේලාවක් ඉන්නේ කිරුවා. එච්චරයි. විතක්ක ਵਿਚාර විතක්ක කියන්නේ අරමුණක් ගන්නවා ਵਿਚාරය කියන්නේ අරමුණ විමසනවා. එහෙනම් අපි ගන්නෙ මොකද්ද හුස්ම? විමසනවා කියන්නේ මොකද්ද? දිගද කෙටිද මේක සියුම් වෙනවද ඈ ඔය ආදී වශයෙන් හුස්මේ ස්වභාවය පිළිබඳව ਵਿਚාරයට ලක් කරනවා. අවධානයෙන් යුක්ත වෙන්නවා. අන්න ඒක තමයි විතක්ක ਵਿਚාර කියලා කියන්නේ. ඒතකොට ඒකග්ගතා කියන්නේ ඒකටම ඒකාග්‍ර වෙනවා. අපේ හිත විවිධ අරමුණු වල දුවන්නේ නැතුව හුස්මටම ඒකාග්‍ර වෙනවා. ඒතර උපේක්ෂක අරමුණකට ඒකාග්‍ර වුණාන් පස්සේ ප්‍රීතියක් හා රැකයක් ඇති වෙනවා. ආන්නේ අවස්ථා කීපය තුන තියෙන ලක්ෂණ පහක් තියෙනවා. විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතා මේ මේ ලක්ෂණ පහ ඔබේ සිත තුළ विद्यमान වුණොත් එimhe යම් වෙලාවක පළවෙනි ධානය කියලා මතක් කරන්න කියතියි. මොකද ධාන කියලා කියන්නේ කෙලෙස් දවනවා කියන එකයි. පංච නීවරණ දවනෙන් ධානනම් වේ. එතකොට ඔය ධානාංග ඇති වුණා කියලා කියන්නේ පළවෙනි වරට කෙලෙස් දවෙනවා කියන එකයි. ඒක අපි සිංහලෙන් මේ සාමාන්‍ය භාෂාවෙන් කියනවා පළවෙනි ධානය කියලා. පළවෙනි ධානය ප්‍රථම ධානය කියලා කියන්නේ. පඨම ධාන කියලා කියනවා. ප්‍රථම ධාන කියනවා. අපි සිංහලෙන් පළවෙනි ධානය. එතකොට අපේ සිත තුළ මේ ටික विद्यमान වෙන්න ඕනේ. අරමුණක් අරන් තියෙන්න ඕනේ. ඒකට මේකාග්‍ර වෙලා තියෙන්න ඕනේ. ඒක ਵਿਚාරයට ලක් වෙලා තියෙන්න ඕනේ. ඒ තුලින් සැනසීමක් ඇති වෙලා තියෙන්න ඕනේ. විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතාව සහිතම් පටමඥානං උපසම්පද්ද විහෙරති පළවෙනි ධානය කියන්නේ අන්න ඒකයි පළවෙනි වරට කෙලෙස් දැවෙනවා ඉතින් මේ ධානය සකස් කරගන්න තමයි ආනාපාන සතිය සමාධිය සකස් කරගන්න ඕනේ ආන අප ආන සති භාවනා ආස්වාසේ ප්‍රස්වාසේ මත බොහෝ වේලාවක් නැදී ඉන්නවා කෙනා අවධානය යොමු කරගෙන ආන අප ආන ආන කියලා කියන්නේ ඇතුළු වීම කියන එක. ආස්වාසේ හුස්ම ඇතුළු වීම. අප ආන කියලා කියන්නේ පිටවීම. අප කියන්නේ පිට කරනවා කියන එක නෑ නේද? ආනයන අපනයන. ආන අප ආන. හුස්ම ඇතුළ වීම සහ පිටවීම. ඒක තමන් කරන දෙයක් නෙමෙයි. ස්වභාව සිද්ධියක්. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. ඒකට අවධානය යොමු කරගන්න අවධානය යොමු කරගෙන දිග ස්වභාවයක් දැනෙනවා නම් දිග්ගායි දිග්ගායි දිග්ගායි මේ සිටිවිල්ල චින්තනය අර දිග ස්වභාවයට අනුගත වෙන්න ඕනේ අනුගත වෙනවා කියන්නේ දිග ස්වභාවයත් එක්කම චින්තනය යවන්න ඕනේ දිග්ගායි දැන් හිතට දුවන්න විදියක් නැහැ. හුස්මටම හිර වෙලා. දුවන්න බෑ මොනවා කරනවා. ඊළඟට කෙටි ස්වභාවයක් දැනෙන්න වුණොත් කෙටි කෙටි කෙටි කෙටි කෙටි. එතකොට එතන චින්තනය හිර කරලා දැම්මා. දැන් දුවන්න බෑ කොහාටවත්. ඊළඟට ඔයගොල්ලෝ කෙටි කරන්න යන්න එපා, දික් කරන්න යන්නත් එපා. ඒවට අත ගන්න යන්න එපා. ඒක කයේ මේ ආස්වාද ප්‍රස්වාසය ස්වභාවයක් එතන තියෙන්නේ ස්වභාව සිද්ධිය. මේක සියුම් වෙලා යනවා ටිකක් වෙලා යනකොට සියුම් වෙලා යනවා. එහෙම සියුම් වෙලා යනකොට සියුම් වෙන ස්වභාවයටම හිත යොමු කරගන්න ඕනේ. හුස්ම සියුම් වෙන බවම හිතන්න ඕනේ. සියුම් වෙනවා කියලාම හිතන්න ඕනේ. එතකොට දිගයි කෙටි කියලා හිතන්න එපා. හොඳේ? සියුම් වෙනකොට සමහරුන්ට දිගට සියුම් වෙනවා, කෙටිට සියුම් වෙනවා. ඒ ගැන හිතන්න එපා. සියුම් වෙන බවම හිතන්න. එතකොට හිතන්න හිතන්න මේක සියුම් වෙලා සියුම් වෙලා සියුම් වෙලා ගිහිල්ලා දැනෙන්නේ නොදැනෙන්නේ නැති තත්ත්වයටමපත් වෙනවා. අන්න එතන තමයි සංසිඳිලා. සංසිඳිලා. සංසිඳිලා. හොඳටම සියුම් වෙලා ගිහිල්ලා. ආන් එතකොට මොකද වෙන්නේ? චින්තනය හෙවත් සිත හුස්මටම හිර වෙනවා. හිර වෙනා හුස්මත් එක්කම ඔහේ ඉතින් යටි යටි හැටි හැටි තියෙන වෙන කොහෙවත් දුවන්නේ නැහැ. අන්න එතන තමයි ආනාපාන සති සමාධිය කියලා කියන්නේ. ඒතර දැන් වාතය උපේක්ෂක වාතයක් නැරන් තියෙන්නේ. පිරිසිදු වාතය නේ. එතකොට මොකද වෙන්නේ? කාමච්ඡන්ද ව්‍යාපාද යට යනවා. කොන්ද උඩුකය කෙලින් තියාගත්තාම තීන මිද්දේ යට යනවා. සීලයේ පිළිහිట్లా තියෙන නිසා උද්දච්ච කොක්කොච්චේ නැහැ. කොක්කොච්චේ කියන්නේ චරිතය පිළිබඳව සැකේන. දැන් අපිට චරිතය පිළිබඳව සීලය පිළිබඳව කිසිම සැකයක් නැහැ. ඊටාම් පිරිසිදු සීලයක පිළිලා තියෙන්නේ. අපේ සීලය මොකක්ද? සියලු පව් හල යුතුය, කුසල් කළ යුතුය කියන මේ තීරණය. ඉතින් කලාතුරකින් පව් කරනවා අපි කළත් වහාම අන්ති කරගන්නවා. ඒකත් අපේ සීලය තමයි. කලාතුරකින් පව් කරනවා කියන එක සීලය. කලාතුරකින් පව් කරනවා කියන එක සීලය. එතන අපේ සීලයට වඩා පොඩ්ඩක් වෙනස් රහතුන්ගේ සීලය. අපේ සීලයට වඩා ටිකක් වෙනස් රහතුන්ගේ සීලය නේද? ඒ මොකක්ද ඒකේ තියෙන වෙනස? පව කරන්නේම අන්න හරි පව කරන්නේම නැහැ. ප්‍රත්‍යඥයන්ගේ සීලය හුඟක් වෙනස්. අනිත් පැත්ත ගහලා තියෙන්නේ. ප්‍රත්‍යඥයන්ගේ ස්වභාවය නිතරම පවට බර වෙලා තියෙන්නේ. කලාතුරකින් තමයි හොඳ වැඩක් කුසලයක් කරනවා නම් පුතු කිලේසේ ජනන්තීති පුතුජනෝ කියන එක කියන්නේ බොහෝ කෙලෙස් ජනනය කරනවා කියන එකයි පුතුජන කියලා කියන්නේ. ඒගොල්ලෝ නිතරම පව් පැත්තට බර වෙලා තියෙන කලාතුරකින් හොඳ වැඩක් කරනවා. ඒ වුණාට කුසල භූමිය තුළ වැඩි වෙලා ඉන්නේ නැහැ යන්නේ ආයතරයක් අර පැත්තටමයි. ඒක ඒගොල්ලන්ගේ සීලය. මේක අපේ සීලය, රාතුන්ගේ සීලය වෙනයි. ඉතින් අපි සීලයෙන් පිරිසිදු වෙයි. ඒක නිසා අපිට කුකුසක් ඇති වෙන්න විදිහක් නැහැ. සිත විසිරලා යන්න පුළුවන් අවශ්‍ය නැහැ. වමනාවක් නැහැ. වෙන්නේත් නැහැ. ඊළඟ ගුරුවරයා පිළිබඳව සැකේ තමයි විචිකිච්ඡාව කියලා කියන්නේ. විචිකිච්ඡාව කියන්නේ තුනුරුවන් පිළිබඳව සැකේ නෙමෙයි මෙතන තියෙන්නේ. ගුරුවරයා ගැන සැකය. හ්ම්. ඒතර මේවා සමාධිගත වේගන යනකොට තමයි ටික ටික ඇති වෙන්නේ. එකපාරටම ඇති වෙන්නේ දැන් ඔය සැනසීම සතුට පීති සුඛ ආදී දේවල් සමාධියට යනකොට ඇති වෙන්නේ. එතකොට සිතේ ඒකාග්‍ර වෙලා ප්‍රීතිය සැනසීම ඇති වෙනකොට ගුරුවරයා පිළිබඳව විශාල ගෞරවයක් ඇති වෙනවා. මේ ගුරුවරයා නේද අපිට මේ කියලා දෙන්නේ කියලා සැකයක් හිතෙන්නේ නැහැ ඊට පස්සේ ගුරුවරයා ගන්න. ටිකෙන් ටික ටිකෙන් ටික මේවා යට කරගෙන තමයි ධානය වලට යන්නේ අපි සමාධියට යන්නේ. යට කරලා යනවා නෙමෙයි පොඩි කරගෙන යට කරගෙන යන්නේ. තේරුණේ? ඉතින් මේ නිදිබර ගතියක් දැන් නම් ටිකක් තියෙනවා. ඒ වුණාට මේ වැඩේ පටන් ගත්තාම නිදිබර ගතියක් තියෙන්න විදියක් නැහැ. තේරුණේ? hina වෙන වෙලක් කට්ටිය. හැබැයි හරියට ඉතින් පටන් ගත්තොත් නම් තියෙන්න බෑ. නැතුව ඉතින් ඔකමොන්න නම් තියෙනවා. වරුණොත් නෑ. කොන්ද ගලින් තියාගන්න. ඔය පුටුවල හේතු වෙන්න එපා කොන්ද ගලින් තියාගත්තාම ඒක එන්නේ නෑ. හ්ම්. ඊළඟට මට තවත් එකක් කියන්න තියෙනවා. බාධක ධර්මයක්. බාධක ධර්ම කියන්නේ මේකට අවහිර දෙයක්. සිද්ධ වුණොත් වහාම නවත්තන්න. හිතන්නකෝ කලන්ත ගතියක් වගේ ඇති වුණා කියලා වෙන්නේ නැහැ. දාඩිය දැමිල්ලක් කරේ, කැස්සක් කරේ, බාධා කර ධර්මයක් ඇති වුණොත් වහාම නවත්තලා ඇද්දක පියාගෙන නිකන් ඉන්න. ලොකුම බාධා කර ධර්මයේ තමයි නිදිබර ගතිය කියන එක. නිදිබර ගතිය ඇති වුණොත් නම් වහාම ඇද්දක අරින්න ඕනේ. නිින්දට නම් තැන දෙන්නම එපා. අද නිින්දට තැන දුන්නොත් මොකද දැනනවද වෙන්නේ? අනිත් දවසේ ඇද්දක පියාගත්ත හැටියේ නිදි. ඒක යනවා හැබැයි වෙනවා පුරුද්දකට යනවා. ඒක නිසා නිදිමත බරගතියක් පුළුවන් තරම් try කරලා බලන්න හොඳ කෙලෙන් තියාගෙන නැති කරගන්න. බැරිම තැනක් වුණොත් ඇද්ද ගැරලා නිකන් ඉන්න. ඒකට නම් තැන දෙන්න එපා. තැන දුන්නොත් අනිත් දවසට මොකද වෙන්නේ? ඇද්දක පියාගත්ත හැටි නිදි. ඒකයි. හොඳයි. එහෙනම් අපි ටික ටික ගැන කියලා දෙන්නම්. මේ ධානා මට්ටම් පිළිබඳව ඉතින් ධානය කියන්නේ කෙලෙස් දවනවා කියන එකයි. ඉතින් පංච නීවරණ යට කරනවා කියන එක ධානය කියලා කියන්නේ. පංච නීවරණ යට ගන්න යට වෙන්න අපේ සිත මෙහෙම ඉහළට නැගිලා යනවා. මේ පංච නීවරණ කියන්නකො මේ මේ අත මේක හිත කියන්නකො. එතකොට මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. සාමාන්‍ය ජනතාවට පංච නීවරණ වලින් යට කරගෙන තියෙන්නේ ඔය විදිහට. මේක පංච නීවරණ මේක හිත. කොහොමයි තියෙන්නේ සාමාන්‍ය ජනතාවට. එහෙම තේරුණේ? දැන් එතකොට අපි මෙතනින් කරන්නේ පංච නීවරණ යට කරනවා. මෙහෙම යට කරනකොට මේකේ බර අඩු වෙනවනේ. මෙහෙම නැගගෙන යනවා. ඔන්න. මෙහෙම පංච නීවරණ දුර්වල වෙනකොට සිත නැගිලා යනවා. බර අඩු වෙනවනේ. ආ මේකයි. අර කෙලෙස් වලින් තෙතමනේ වෙලා තියෙන එක තෙතමනේ අඩු වෙනකොට ඉහළට නැගිලා යනවා. සිතේ ස්වභාවයම තමයි ඉහළට නැගීගෙන යාම. නගින්න දෙන්නේ නැත්නම් මේ කෙලෙස් කෙලෙස් වලින් බර වෙලා තියෙන්නේ. මේක මර්ධනය වෙනකොට මේක යට යනකොට මේක ඉතින් නැකලා යනවා. ඔය විදිහට. ඉතින් මේ එක එක තල Tamanටම දැනෙයි. පළවෙනි ධානයේ මේ පරිමුඛයේ ප්‍රදේශයේ පිටලා තියෙන්නේ. දෙවෙනි ධානය ළඟට එනකොට ඇස්මට්ටමේ ප්‍රමාණයට නගිනවා. තුන්වෙනි ධානය තත්ත්වෙ විතරින් පොඩ්ඩක් කියලා නගිනවා නරල් තලයට වගේ. හතරවෙනි ධානයට යනකොට හිස මුදුනේ ඉහළට නැගිලා ගිහිල්ලා ඔය ඉතින් පාවුවේ තියෙනවා. ඒවා තරම් ගණන් ගන්න ඕනේ නෑ. සිත ඉහළට නැහිගෙන යනවා. ඒක ඔයගොල්ලෝ කරන දෙයක් නෙමෙයි. අනිවාර්යයෙන් මේක වෙන්න ඕනේ. අර පංච නීවරණ වලින් කෙලෙස් වලින් බර වෙලා තියෙන එක කෙලෙස් දුර්වල වෙන්න, කෙලෙස් මර්ධනය කරන්න කරන්න මේක නැගලා යනවා. එහෙනම් අය පොඩ්ඩක් අභ්‍යාස කරලා බලමු නේද? පීනලා බලමු පොඩ්ඩක්. ජලය ගැන කතා කරලා වැඩක් නෑ. හ්ම්. එහෙනම් දැන් උජුං ගායන් පනිදාය දැන් මේව ගන්න සාපිපාසාදී දුක් නෑ නේද? නෑ. වැසිකිලි කැසිකිලි බරක් නෑ නේ. ඒවත් අයින් කරගන්න වෙනවා. එතකොට දැන් මෙතන වාතය පිරිසිදුයි, වාතය පිරිසිදුයි. මේ ශාලාවට ඇවිදින්න නිකන් ඇද්දක පියාගත්තත් ඕන කෙනෙක් සමාධියට යනවා. පුදුම බලයක් මෙතන තියෙන්නේ. ඔව්. එතකොට දැන් ගුරුවරයාත් ළඟ ඉන්නවා. මම ඉතින් පොඩ්ඩක් ඔයගොල්ලන්ට සයිඩ් එකෙන් සපෝට් එකක් දෙන්නම්. ඔයගොල්ලෝ මේ වැඩේ කරගන්න ඕන තනියම. එහෙනම් දැන් කොන්ද කෙලින් තියාගන්න වම් අත උඩින් දකුණු අත තියාගන්න ඔඩොක්කුවේ තියාගන්න ඇත් දෙක පියාගෙන බුද්ධානුමතයට අනුව එක වතාවක් පමණක් ආස්වාස කරන්න ප්‍රස්වාස කරන්න සිත හුස්මටම අවධානය යොමු කරගන්න දිග්ග ස්වභාවයක් දැනෙනවා නම් දිග්ගායි දිග්ගායි දිග්ගායි කියලාම හිතන්න දකින්න Thank you. ස්වභාවයක් දැනෙනා සියුම් මන බවම හිතන්න හුස්ම නොදැනී යන ස්වභාවයක් දැනේ सीधी लाभ Cintilla. Sun Cintilla. विनिध्यान Sita දෙවෙනි ධ්‍යානය සමාධි සිත ඉහළට ध्यान पीति सुख एकांगता භාවතිනා and I mean සමාධිය බසීවා බලන්න වෙනද වගේ සිටිවිලි ගලාගෙන එනවද? එහෙම නැත්නම් සිත නිදහස් වෙලාද කියලා බලන්න. සැරින්න <clears throat> දැන් සිත නිදහස් වෙලා ඇති තරමක් දුරට මුණවැන්ද තණ්හාවෙන් කෙලෙස් වලින් එතකොට විවේක සිතක් අපිට ඇති වෙනවා චිත්ත විවේකයේ තුලින් තමයි චින්තන ශක්තිය ඇති වෙන්නේ එතකොට ඒකාග්‍රතාවයේ තුලින් මානසික ශක්තිය ඇති වෙනවා චිත්ත විවේකයේ තුලින් චින්තන ශක්තිය ඇති වෙනවා ආන්ගේ දෙක තමයි මෙතනින් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ සමාධි භාවනාව කියන එක දැන් මේ කට්ටියට මම පුරුදු කළා මෙන්න මේ විදියටයි ආනාපාන සති සමාධිය ඇති කරගන්නේ ධාන වලට ගොඩ වෙන්නේ මේ විදිහට කියලා ඒක gedara ගිහිල්ලා තනියම කරන්න ඕනේ. පාන්දර 4ට විතර අවදි වෙලා වාඩි වෙලා මේ කරපු විදිහටම කරන්ඩ මෙතනින් ලැබෙන්නේ හතරෙන් එකක් පමණයි හතරෙන් තුනක් ඔය කට්ටිය හොයාගන්න ඕනේ. එහෙම නැතුව මේක මේ හාමුදුරුවෝ දෙයි කියලා බලාපොරොත්තු වෙන්න එපා. බුදු හාමුදුරුවන්ටවත් ඒ වැඩේ කරන්න බෑ. ඈ උත්තාන වීරිය තියෙන්න ඕනේ. අදිෂ්ඨානය තියෙන්න ඕනේ. වීරියෙන් අදිෂ්ඨානයෙන් තමයි ප්‍රතිඵල ලැබෙන්නේ. මේක ඒ විදිහට කරන්න දැන් ලබන සැරේත් අපි සමාධිය පිළිබඳව පොඩ්ඩක් කියලා සිත සමාධිගත කරගෙන ඊට පස්සේ අපේ ධාතු මනසිකාරයේ පිළිකුල් භාවනාව ආදී දේවල් වලට යමු. එතකොට දැන් භාවනා වැඩසටහන මෙතනින් සමාප්තයි. හිමාය ධම්මානු ධම්ම පටිපත්තියා පුත්තං පූජේමි ධම්මං පූජේමි සංඝං පූජේමි ජරා මරණම් ආපරිමුංචිස්සාමි